කුමරියා වේලුකණ්ඩගේ නන්ද මාතාව උග්‍ර ගෘහපතිවරයා බලන්න විසාකාව අවුරුදු 7 වයසේදී සෝවාන් ඵලයටපත් වෙන්නේ. දරුවන් දරුවන් 20 දෙනෙක් හිටියා. මොනුබුරු මිනිබිරියන් සිය ගාණක් හිටියා පින්නතුනි. එහෙමනම් දරුවන් ඉන්නවායි කියන කාරණය මේ ගමන යන්න අපිට බාධාවක් වෙන්නේ නැහැ. අනේ පිරිසිදුතුමා ජේත උයන වන් හාසියලින් වැහුව පින්නතුනි. ඒසා ධනවතෙක්. එහෙනම් මම ධනවතෙක් මම රැකියාවක් කරනවා ව්‍යාපාරයක් කරනවා කියන කාරණය මේ ගමනේ යන්න අපිට බාධාවක් වෙන්නේ නැහැ. ඒතර බලන්න වේලුකණ්ඩ කී නන්ද මාතාව කියන්නේ මේ ගෙදරක ජීවත් වෙච්ච මැදිවිය අම්මා කෙනෙක්. මේ අම්මා අනාගාමී කෙනෙක් පිංගතුනේ. කාම රාග පටිගයන් එයාට නැහැ. එයා කාමය ගැන හඳුරන්නේ නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා මේ වේලුකණ්ඩකේ නන්ද මාතාවට සතරවරම් දෙවියන් එක්ක දිවසින් කතා කරන්න පුළුවන් කියලා පින්නතුනි. ඒසා හැකියාවක් මේ gedarක ජීවත් වෙච්ච මැදිවියේ උපාසකම්ම තුල තිබුණා. ඒ වගේම බලන්න උග්‍ර ගෘහපතිවරයා බිරින්දෑවරු 5 දෙනෙක් එක gedara හිටියා පින්නතුනි. මේ බිරින්දෑවරු 5 දෙනාට අඬගහලා කියනවා මම බුදුරජාණන් වහන්සේ ළඟට බණ අහන්න යනවා කියලා. ගිහිල්ලා සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. සද්ධර්මයේ ශ්‍රවණය කරමින් සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරමින් නුවණින් මෙනෙහි කරමින් කාම රාග පටිගයන් තුනී කරලා තුනී කරලා තුනී කරලා අනාගාමී ඵලයටපත් වෙනවා. අනාගාමී ඵලයටපත් වෙලා ගෙදෙට්ට ඇවිල්ලා බිරින්දෑවරු පස් දෙනා ළඟට අඬ ගහනවා. අඬ ගහලා කියනවා අදින් පස්සේ ඔබලා සමග කාමයේ ඇසුරක් නැහැ. ඔබලා කැමති කෙනෙක් කැමති කෙනෙක්ව විවාහ කරගෙන යන්න. කැමති කෙනෙක් සහෝදරුවෙ හැටියට මේ ගෙදර නවතින්න කියලා. එක බිනිදක් කියනවා මම අහවලා විවාහ කරගෙන යන්න ඕනේ කියලා. එයාව ගෙන්නලා අතපැන් වත් කරලා විවාහ කරලා දායාද දීලා අරිනවා. අනිත් බිරින්දෑවරු හතර දෙනා කියනවා සහෝදරයෝ හැටියට අපි මේ ගෙදර ජීවත් වෙනවා කියලා. එනම් බලන්න අනාගාමී උග්‍ර ගෘහපතිවරයා බිරින්දෑවරු හතර දෙනෙක් සහෝදරයෝ හැටියට එක ගෙදර ජීවත් වෙච්ච කෙනෙක්. එහෙනම් මම විවාහකයි කියන කාරණය මේ ගමන යන්න අපිට බාධාවක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ පරමාදර්ශී චරිත ඔබේ ජීවිතයේ පරමාදර්ශය බවට පත් කරගන්න. විසාකාව ජීවත් වුණේ යම්සේද එවැනි ජීවිතයක් මම ගත කරනවා කියලා හිතන්න. විසාකාව ජීවිතයේ මැදි වයසේදී බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ මට වරයන් 8ක් ඕනේ කියලා. මොනවද මේ වරයන් 8 පින්නතුනේ? නිති සංඝයාට බත් දෙන්න. නිති සංඝයාට ගිලන් බත දෙන්න. නිති සංඝයාට කැඳ දෙන්න. නිති සංඝයාට ගිලන් කැඳ දෙන්න. නිති සංඝයාට වැසිසලු දෙන්න. නිති සංඝයාට ඖෂධ දෙන්න. මේ විදිහට වරයන් 8ක් ඉල්ලනවා පින්වතුනි. කවුද මේ සෝවාන් ඵලයටපත් වෙච්ච විසාකා උපාසිකාව? එතකොට බලන්න අනේපිඩි සිටුතුමා උග්‍ර ගෘහපතිවරයා වේලුකාන්ටගේ නන්ද මාතාව එක පාර එක වරට සාමින් වහන්සේලා 500ක් වඩම්මල තමයි දානි පූජා කරන්න පිංගතුනි. මේ අය ඒ තරම් දන් පිං සිද්ධ කරපු අය. නමුත් බලන්න වර්තමාන සමාජයේ අපේ කෙනෙක් සෝවාන් ඵලයටපත් වුණා කිව්වොත් එයා මොකද මුලින්ම කරන්නේ? ඉන්පස්සේ ආ කවදාකවත් පන්සලට යන්නේ නැහැ පිංගතුනි. එයා සාමින් වහන්සේලාට වන්දනා කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේට වන්දනා කරන්නේ නැහැ. දන් පූජා කරන්නේ මොකද මම සෝවාන් ඵලයටපත් වෙලා කියලා පින්නතුනි. බලන්න කොයිසා විකෘතීන් කරාද සමාජය ගමන් කරන්න කියලා. ඇයි මේ විකෘතීන් කරා සමාජය ගමන් කරන්න පින්නතුනි? මේ මාර්ගය තරණය කළා වූ ඒ උපාසක උපාසිකාවන්ගේ ජීවිත අපේ පරමාදර්ශය බවට අපි පත් කරගන්නේ නැහැ. ඒ නිසා ඔබ දකින්න විසාකාව ජීවත් වුණේ යම්සේද ඇන්දේ පැලැන්දේ යම්සේද සාසනික සේවාවන් සිද්ධ කළේ යම්සේද මමත් එවැනි කෙනෙක් වෙනවායි කියලා චිත්තයක් ඇති කරගන්න. ඒ වගේම වේලුකණ්ඩගේ නන්දමාතාව උග්‍ර ගෘහපතිවරයා යම්සේද සාසනික සේවාවන් කළේ දන්පැන් පූජා කළේ මමත් එවැනි කෙනෙක් වෙනවායි කියලා චිත්තයක් ඇති කරගන්න. අර නකුල පියා ජීවිතයේ 80 වයසේදී බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ මම මේ නකුල මාතාව ගෙදරට කැඳගෙන ආවේ අවුරුදු 14 වයසේදී අදට අවුරුදු 66ක් වෙනවා. මේ අවුරුදු 66 පුරාවට එක වචනකින්වත් මං නකුල මාතාව ඉක්මෝලා ගියේ නෑ. මාව නකුල මාතා එක වචනකින්වත් ඉක්මෝලා ගියේ නෑ. බලන්න කොයිසා පරමාදස්සී පෞල් ජීවිතයක්ද කියලා පින්තුනේ. එහෙම කියලා නකුල මාතා නකුල පියා කියනවා භාග්‍යවතුන් වහන්සේ මේ ජීවිතේ අපි සමගියෙන් ජීවත් වුණා වගේ ඊළඟ ජීවිතේදී අපි දෙන්නාට එකට එකතු වෙන්න මාර්ගයක් කියන්න කියලා. ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ කියනවා සම සද්දා සම සීල සම ත්‍යාග සම ප්‍රඥා වඩන්න එවිට ඔබලා ඊළඟ ජීවිතේ මේ ආකාරයෙන් එකට එකතු වේවි කියලා. බලන්න කොයිසා පරමාදර්ශී ජීවිතද පිරිනතුනේ. එනිසා මේ පරමාදර්ශී චරිත ඔබේ ජීවිතේ පරමාදර්ශය බවට පත් කරගන්න. නමුත්